එහෙමයි සවන්නස. ඒක එකක් දැන් තවත් පොඩි ප්‍රශ්නයක් ඒකටම සම්බන්ධ දැන් අපි දැන් දන්නවනේ තණ්හාව කියන්නේ ඒක චෛතසිකයක්. ඊට පස්සේ ඡන්දේ කියලා එකක් තියෙනවනේ සවන්නස තව. ඔය ඡන්දේ ඡන්දේ දැන් ඒ ඡන්දේ කියන චෛතසිකයත් අතර මේකත් දැන් අර දුක සැප දෙකම බලපවත්වන පොඩක් ඒ වෙන් කරලා පොඩක් පැහැදිලි කරලා දෙන්න බලන්න සානස මේ ඡන්දේ සහ ඇත්තටම තණ්හාව අතර තියෙන පොඩි වෙනස මොකක්ද කියන එකත් <laughs> ඡන්දය සහ තණ්හාව අතර තියෙන වෙනස තමයි දැන් තණ්හාව කියන එක අපි ඒකේ ගති ලක්ෂණ සිහිපත් කළානේ එහි තියෙන්නේ ඉන්ද්‍රයන් පිනවන ගතිය. පිනවන්න කැමැත්ත. ඊළඟට ඒ පිනවන්නට කැමති දේවල් ලං කරගන්න තියෙන උනන්දුව. ඒ දේවල් පවත්වා ගන්න තියෙන උනන්දුව. ඒක තමයි තණ්හාව ඡන්දයක් හැටියට ක්‍රියාත්මක වෙනකොට ඒකේ ස්වභාවය. එතකොට කුසල ඡන්දය කියන තැන ඒතනත්තාගේ ඡන්දය ප්‍රඥා මූලිකවයි හටගන්නේ. එතකොට ඒතනත්තටත් කැමැත්තක් තමයි උපදින්නේ. කුමක් නිසාද ඒ කැමැත්ත ඇති වෙන්නේ? ඒතනත්තා දකිනවා මේ මේ ක්ලේශ ධර්මයන් ප්‍රහාණය කරන තැනකටයි මම යන්නේ. ඒ ක්ලේශ ප්‍රහාණය කිරීම සඳහා මෙන්න මේ ගුණය උපදවා ගන්නට. එතකොට ඒ ගුණය උපදවා ගන්නට ඕන කියලා ඔහු දන්න නිසා ඒ ගුණය උපදවා ගැනීම පිළිබඳ කැමැත්තක් ඇති කරගන්නවා. එතකොට දැන් තමන්ගේ චිත්තසංතානයේ ගුණය උපදවා ගන්නවා. ඒ ගුණය උපදවා ගන්න මට මෙන්න මේ මේ සාධක ටික අවශ්‍යයි. එතකොට එතනදී එතනත්තා කටයුතු කරන්නේ ඉන්ද්‍රිය පිනවීම ආස්වාදයක් ලැබීම ඒ ආස්වාදය නඩත්තු කර ගැනීම කියන පදනමක් මත නෙමෙයි යහපත් පරමාර්ථයක් සාධනය කර ගන්නට සාධක ගොඩනැගීමේ ඡන්දයක් ඇතුළයි එතනත්තා ක්‍රියාත්මක. ඒක තමයි කුසල ඡන්දෙහි තියෙන වෙනස. එතකොට මේ තෘෂ්ණාව ඡන්දයක් හැටියට මතුවෙනකොට එතන තියෙන්නේ ඉන්ද්‍රිය පිනවීම ආස්වාදේ ලැබීම ඒ ඉන්ද්‍රිය පිනවන්න ආස්වාදේ ලබන්නට අර සුඛ සෝමනස්ස වේදනාවන් විඳින්නට ඒවා විඳින්නට අවශ්‍ය දේවල් ලං කරගන්නට එකතු කරගන්නට එතනත් අර වගේම වැඩක් තමයි කෙරෙන්නේ කරනට එතන මූලික වෙලා තියෙන තණ්හා එහෙමයි එහෙමයි සාමාන්‍යයෙන් ඔය එක පැහැදිලි මට මතකයි මේක මම ළඟදී නෙමෙයි දැන් මුකසි කාලකට පෙර මට ඇහුණා මේ ඔය බොහොම ප්‍රසිද්ධ ලෝක ප්‍රසිද්ධ මුස්ලිම් මේ දේවගති කෙනෙක් කියනවා මේ බෞද්ධ ධර්මය ගැන මේ ඒගොල්ලෝ මේ නිවනට දැඩි ආසාවකින් ඉන්නේ. ඉතින් ඒක ආසාව නැති කරන්නේ කොහොමද කියන කතාව. ඉතින් ඇත්තටම සමහරවිට ඉතින් කෙනෙකුට ඇහුණාම ඒක ඇත්ත කියලා හිතන වෙලාවල් තියෙනවා. මම එහෙම දෙවලුත් තියෙනවා. ඉතින් ඒ දැන් ඒකම තමයි අපි ඉස්සල්ලා කතා කළේ අර මේ වේදිත සුඛය සහ වේදිත සුඛය. ඉතින් වේදිත සුඛය පිළිබඳ අපේ රුචිකත්වය දැන් ඒක ඒකයි ගක් දෙන නිවන් දකින්නවා කියලා ඒ වේදිත සුඛයක් අපේක්ෂා කරන නිසා තමයි මේ නිවන සම්බන්ධව මේ බරපතල අරගල ඇති ඒ ඒ සම්බන්ධව පින් කිරීමේ යම් යම් තරඟ ඊළඟට මට නිවන් දකින්න මේ තැනත්තා බාධා කරනවා කොහොම හරි එකෙන් ගැලවෙන්න ඕන මෙතනින් පැන ගන්න ඕන වගකීම් යුතුයකම අතහැරලා දානවා ඒ සියල්ල නිකන් අර කඩා කප්පල්කාරී ගතියකට මිනිස්සු යන්නෙම අර වේදිත හරි තේරුම් ගන්න නැති ගම නිසා වේදිත සුඛයක් අපේක්ෂා කරන නිසා එහෙම නැත්නම් ඇත්තටම මෙතන තියෙන්නේ වේදිත සුඛය ඒ සඳහා කල යුත්තේ මේ කෙලස් ප්‍රහාණය කිරීමයි කියන ඒ සැබෑ අවබෝධයට එනවනම් ඒ බඳු අරගලයක් ඇති වෙන්න එතන ඡන්දයක් එතන කැමැත්තක් තියෙනවා ඒ කැමැත්ත අර විදිහට දේවල් ග්‍රහණය කරගැනීම අත්පත් කරගැනීම බරපතල ප්‍රවේගයක් හැටියට මතුවෙන්නේ නැහැ එහෙමයි අර ඒකම නේද ස්වාමීන් වහන්සේ මට මතක හැටියට මේ අර අවේදිත අවේදිත සුඛයක් ගැන කියනකොට මේ සාරිපුත් ස්වාමීන් වහන්සේ කිව්වේ වේදනාවක් නැත්තම් සුඛයක් කොහොමද කියලා අහන ප්‍රශ්නේදී මේ වේදනාවක් නැති එකම තමයි සුඛය කියලා ඒක දෙයක් සනසේ කියන්නේ අත්‍තරම් බලන්නේ. ඒ කියන්නේ වේදනාවක් නැත්තම් සුඛයක් තියෙන්නේ කොහොමද කියලා අහන්නේ සුඛය යනු වේදනාවෙන් පමණක් මනින කාරණයක් හැටියට දකින නිසා. ඒ කියන්නේ ඒ අය දකින්නේ වේදනාවේ සුඛ දුක්ඛ ගතිය විතරයි. දැන් උදාහරණයක් හැටියට කෑම කන්නේ මොකටද? බඩ පුරව ගන්නටයි, රස විඳින්නටයි, ආස්වාදනය ලබන්නටයි කියන ආකල්පයේ ඇති අය කන්නේ මොකටද කියලා හොත් ඉතින් ওই ටික තමයි දන්නේ. එතකොට දැන් මේකේ රසයකුත් නැත්නම් ආස්වාදයකුත් නැත්නම් අහවල් දෙයකටද කන්නේ කියලා තමයි ඒගොල්ලෝ ප්‍රශ්න කරන්නේ. හැබැයි කෑම කන්නේ මේ රස විඳින්නවත් ආස්වාදනය කරන්නවත් නෙමේ රස විඳීම ආස්වාදනය කියන එක ඒව වෙනම කාරණා. ආහාර ගන්න කය නඩත්තු කරන්නයි ගුණධම් පවත්වන්නටයි කියන ඒ ගැඹුරු අර්ථය දන්න කෙනා දන්නවා අර ප්‍රාථමික තෘෂ්ණා මූලික සංකල්පයෙන් නෙමෙයි අපි ආහාර ගත යුත්තේ නමුත් ඒ තෘෂ්ණා මූලික සංකල්පේ විතරනම් ඒ සම්බන්ධව හඳුනාගෙන තියෙන ඔහුට ඒ සංකල්පය එතන නැත්තම් ඔහුට කෑම ගන්නෙ මොකටද කියන ප්‍රශ්නයක් එතනදී මතුවෙනවා. අන්න ඒ වගේ තමයි අපි සුඛ දුක්ඛ කියන ඒවා වේදනාවෙන්ම මනින්න පුරුදු වෙලා තියෙනකොට දැන් දුක්ඛ සත්‍ය ගැනත් ওই ප්‍රශ්නේමනේ අපට එන්නේ. දුක්ඛ කියනකොටම මේ විඳින දුක්ඛය, විඳින වේදනාව ඒකමයි මතුවෙන්නේ. එතකොට දුකෙන් මිදෙන්න කියලා අපි මේ විඳින පීඩාව දුරු කරගන්නමයි හදන්නේ. එහෙමයි. ඒතකොට විඳින පීඩාව දුරු කරගෙන විඳින සැපයක් අත්පත් කරගන්න. ඒකයි අපි නිතරම දුක ගැන පැහැදිලි කරනකොට කියන්නේ ඒ තිරසන් සතාටත් සාධාරණ වූ වේදිත දුක්ඛයක් ගැන නෙමෙයි ආර්යයන් වහන්සේලා මේ දේශනා කරන එයත් දුකෙහි එක්තරා කොටසක් තමයි. ඒ වේදිත ගුණය විතරක් නෙමෙයි. ඒ විඳින දුක විතරක් ගැන නෙමෙයි මේ කතා කරන්නේ. ඊට එහා ගිය දුක්ඛ ලක්ෂණයක් පිළිබඳ අන්නේ දුක්ඛ ලක්ෂණ ආකාරයෙන් ගත්තාම තමයි මෙතන මේ කතා කරන්නේ සුඛ ලක්ෂණයක් පිළිබඳ. එහෙමයි. සුඛ වේදනාවක් ගැන විතරක් නෙමෙයි. ඉතින් අපි ඒක අපි අර අර දුකයි දුක්ඛ සත්‍ය වෙන් කරගත්තාම හරි නේ සන්නා. අන්න හරි දුක්ඛ වේදනාව සහ දුක්ඛ සත්‍ය වෙන් කරගන්නවා වගේම අපට සුඛ වේදනාව සහ මේ සුඛ ලක්ෂණය සුඛය නැමැති ගුණය අපිට වෙන් කරගන්න වෙනවා මේ දෙක තේරුම් ගන්න. ඉතාම පැහැදිලි සනස බහන්සගේ ආහාරය සම්බන්ධයෙන් තියෙන උදාහරණය හරි වටිනවා ඇත්තට මෙතෙන්ට මේ හොඳයි බොහොම පිං ඔබ වහන්සේට තෙරුවන් සරණයි